වැඩිහිටි භාවය වෘද්ධ භාවය වයස්ගත වීම ජාති ජරා ව්‍යාධි මරණ කියලා සංකල්ප කීපයක් ධම්මචක්කප්පවත් වෙන සූත්‍රයේ දේශනා කරනවා බුද්ධ භාවයට පත්වීම සමහර අයට ඛේදජනක තත්ත්වයක්. වියපත් වූවන්ට විවිධ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනද උදව් කරන්න සහනාධාර දෙන්න සුබ සාධන කටයුතු වලට සම්බන්ධ කරගන්න නොඑක් වැඩසටහන් තිබෙනවා. එහෙත් මේ වියපත් බව පිළිබඳව ආචාර උපාධි කෙරිලා තියෙනවා. ආචාර්ය ලීල් ගුණසේකර ජෙරන්ටොලොජි කියලා ඉංග්‍රීසියෙන් කියන මේ විෂය ජෙරන්ටොලොජි කියන විෂය ආරම්භ වෙලා තියෙන්නේ ජරා කියන වචනෙන් තමයි ඉංග්‍රීසියට අරන් තින්නේ. බුදුරජාණන් වහන්සේ මේ වචනය පාවිච්චි කරලා තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට ලෙඩ දුක් ඇති වෙනවා, වයසට යනවා. මේ කාරණය තමයි ජෙරන්ටොලොජි වෘද්ධ විද්‍යාව කියලා කියන්නේ. අමරබන්දු රූපසිංහ කියලා ඉතා දක්ෂ නිවේදකයෙක් නිෂ්පාදකවරයෙක් ගුවන් විදුලියේ හිටියා. අප කුඩා කාලයේ අමරබන්දු රූපසිංහ මේ නිවේදකයාණන්ගේ කටහඬ අහලා තියෙනවා. හොඳට ප්‍රවෘත්ති කියූ කටහඬ. ඔහු විසින් ලියන ලද ගීතයක් විශාරද මාලනී බුලත් සිංහල විසින් ගායනා කළා. ඒ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහ ආචාර්ය තුමා විසින්. අපි විමසා බලමු ඒ ගීතයේ අර්ථය කුමක්ද කියලා. විශේෂයෙන්ම මේ ගීතය රසිකයින්ට අසන්නට ප්‍රදානය කරන්න කියලා කීවේ ලියන්වල අබේසිංහ කියන අපට නිතර කතා කරන ඉරිදා සංග්‍රහයේ ශ්‍රාවකය. ඒ බවත් සිහිපත් කරමින් අපි හැරෙන්නේ විශාරද මාල්නී ගුලත් සිංහල වෙතයි. exam